ඒතදග්ගං භික්කවේ ඉමේ සං ද්වින්නම් සුඛානං යදිදං පබ්බජ්ජා සුඛං සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ කොළඹ 9 2 බැල්කොම් පෙදෙසේ පදිංචි ගාමිණී පරණහේවා මහත්මයා සහ ශාන්ති පරණහේවා මහත්මිය එවැගේම එංගලන්තයේ පදිංචි වෛද්‍ය වරුණ පරණහේවා පුතණුවන් විශේෂඥ වෛද්‍ය සකිතා දියණිය වෛද්‍ය හිරන්‍යා දියණිය සහ වෛද්‍ය අසේල පුතණුවන් යන සදැහැති දායක දායිකාවන් විසින් අද පින්කමේ මූලික අරමුණ අද දිනට ජන්මදිනයේදී තිබෙන පොකුණු විට ශ්‍රී විනය අලංකාරාමයේ වැඩ සිටින අපගේ කල්යාණ මිත්‍ර අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේට ආශිර්වාද කිරීම පිණිස නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම සුවසේ සසුනඹර හැසිරෙන්නට ජන්මදිනය වෙනුවෙන් මේ ධර්ම දානමය කුසලය පින් පඳුරක් වේවා ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව මේ පින්කම සිද්ධ කරන්නේ තව දුරටත් ශාසනය නගා සිටුවීමට ධර්මයේ ලංකාවාසී ලෝකවාසී ජන සමූහයට ඇසෙන්නට සැලසීමෙන් සසුන්ගත භික්ෂුන් වහන්සේලාටද එම ධර්මය ප්‍රයෝජනයට ගනිමින් වාසය කරන්නට සැලැස්වීමෙන් ඒ කුසලය ස්වාමීන් වහන්සේට අත් වේවායි ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මෙලොව පරලොව යහපත සෞභාග්‍ය සඳහා ආශිර්වාද කිරීම ඒ වගේම මේ සියලු කුසල් හේතුයෙන් ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරන්නට මේ කුසලය හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටමත් මාර්ගඵල අවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා කියන මේ ප්‍රාර්ථනාව ඇතිවයි අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ. අපේ ජන්මදිනය නිමිති කොටගෙන අපට ආශිර්වාද කිරීම මූලික අරමුණ හැටියට සහ සමස්ත අරමුණ හැටියට ඒ දායක පින්වතුන් දක්වලා තියෙනවා. උත්පත්තියෙන් අපට වසර 50ක් සපිරෙන අද දවසේ ඒ වගේම පැවිදි වෙලා වසර 35ක් මේ වන විට සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ කාරණා නිමිති කොටගෙන අපට ආශිර්වාද කරමින් ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටමත් නිර්වාණ අවබෝධයේ පිණිසේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව තාමත්ම සදහැසිතින් කොහොම ගෞරව සංප්‍රයුක්තව කෘතවේදීව ඒ දායක පින්වත්තුන් විසින් අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්න. අපගේ ජන්මදිනය නිමිති කොටගෙන මේ ධර්ම දේශනාව සිදු කරන නිසා අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි යොදාගත්තේ පැවිදි සුවය පිළිබඳව පැහැදිලි කරමින් මේ දේශනාව සිද්ධ කරන්න. ඒ සඳහා අපේ මාතෘකා පාඩේ හැටියට සිහිපත් කළේ අංගුත්තර නිකායේ දුක නිපාතේ කියන්නේ කරුණු දෙක බැගින් සඳහන් වෙන කොටසේ සුඛ වග්ගයේහි දැක්වෙන සූත්‍ර දේශනාවක් එහිදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා ද්වේමානි භික්කවේ සුඛානි අතමානි ද්වේ මහණෙනි මේ ලෝකයේ සැප දෙකක් තියෙනවා මොනවද සැප දෙක ගිහි සුඛංච පබ්බජ්ජා සුඛංච ගිහි සැපේ සහ පැවිදි සැපේ වශයෙන් ඉමානිකෝ භික්කවේ ද්වේ සුඛානි මහණෙනි මේ තමයි ඒ සැප දෙක ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා ඒතදග්ගම් භික්කවේ ඉමේසම් දින්නානං සුඛානං යදිදම් පබ්බජ්ජා සුඛන්ති මහණෙනි මේ දෙයාකාර සැප අතරින් පැවිදි සුවය අග්‍රයි කියලා මම දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතකොට මිනිස්සෙක් හැටියට අපේ මේ ලෝකයේහි ජන්මලාභය ලැබීම අපට ලොකු භාග්යක්. කුමක් නිසාද? සසරේ සැරිසැරීම සසරෙහි නැවත නැවත ඉපදීම දුකක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් ඒ දුක අවබෝධ කරගන්නට අපට අවකාශ ලැබෙන්නේ මනුෂ්‍යාත්ම භාවයක ඉපදීම නිසා. සංසාරයේ දුකක් බව ඇත්තයි. එයයි ලෝකෙහි යථාර්ථය. නමුත් ඒ යථාර්ථය අවබෝධ කරන්නට නම් ඒ සඳහා ශක්තිමත් මනසක් ඇති ඒ සඳහා අවශ්‍ය සාධක සපුරා ගන්නට පුළුවන් විදිහේ ආත්ම භාවයක ජනිත වෙන්නට ඕන. ඒ නිසා අසංඛ්‍ය ගණන් සත්වයින් අපි කවදාද මනුලොවට යන්නේ කියලා අපේක්ෂාවෙන් සිටින බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අපිත් ඒ විදිහෙන් ඉන්නට ඇති. එහෙම ඉඳලා අපේ මව්පියන්ගේ සහයෝගය ඇතිව අපට මේ මනුස්ස ලෝකයට පැමිණෙන්නට ලැබීම අපි හැම දිනාම ලද ඉමහත් වූ වාග්ය සම්පන්න අවස්ථාවක්. එතකොට මේ ලබාගත්තු මනුස්ස ජීවිතය අපට දෙවිධයකින් පවත්වන්නට පුළුවන්. අවශ්‍ය නම් ගිහියෙක් හැටියට ආවාහ විවාහ වෙලා අමුදරුවන් පෝෂණය කරමින් සම්පත් උපයමින් කුසල් දහම් කරමින් නිර්වාණගාමිනී ප්‍රතිපදාව ශක්ති ප්‍රමාණයෙන් පුහුණු කරමින් ඒ ගිහි සැපය විඳිමින් පවතින්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ ආවාහ විවාහ වීමෙන් බැහැර වෙලා පැවිද්දට පැමිණිලා පැවිද්දෙක් හැටියට පැවැත්විය යුතු ගුණධර්ම පවත්වමින් සම්බුද්ධ ශාසනය පවත්වමින් පැවිදි සැපය පවත්වාගෙන යන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මනුෂ්‍ය ලෝකේ ඉපදුණු ඕනෑම කෙනෙකුට මේ සැප දෙකෙන් Taman කැමති සැපයක් තෝරා ගන්නට පුළුවන්. ඒ දෙකෙන් කොයික තෝරා ගත්තත් එය වරදක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒ දෙකම සැප දෙකක් හැටියටයි දේශනා කරන්නේ ගිහි සැපය සහ පැවිදි සැපය. නමුත් ගිහි සැපය කාම සැපය සමග බද්ධ වෙලා පවතින සැපයක්. පැවිදි සැපය නෛෂ්කාම්‍ය සැපය හා බද්ධ වී පවතින සැපයක්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සැප දෙක සංසන්දනාත්මකව බැලුවොත් ඒත දග්ගම් භික්කවේ ඉමේ සම් වින්නානං සුඛානං යදිදං අබ්බජ්ජා සුඛං මහණෙනි සංසන්දනාත්මකව බලනකොට මේ සැප දෙක අතරින් පැවිදි සැපය උතුම් පැවිදි සැපය ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමක් නිසාද ඇයිද ගිහි සැපයට වඩා පැවිදි සැපේ ශ්‍රේෂ්ඨ වෙන්නේ? පිනතුනේ අපි මුලින් සිහිපත් කළා මේ සසර ගමන දුක් සහිතයි මේ දුක් සහිත වූ සසර ගමනින් නික්මීමට පුළුවන් මේ භව ගමන නිමා කරන්නට පුළුවන් ඒක තමයි මේ සසර ගමනේ සත්වේකට ලැබිය හැකි උත්තරීතරම ඵලය. ඉතින් එය අවබෝධ කරගන්නට යම් කෙනෙකුට වීරය කළ හැකි නම් ඒ ප්‍රතිපදාවේ වැඩපිළිවෙල තමයි වඩාම ශ්‍රේෂ්ඨ වෙන්නේ. එතකොට ගිහියෙක් හැටියට ගිහි ජනතාවත් නිවන ඉලක්ක කොටගෙන බෞද්ධ බෞද්ධයින් හැටියට බෞද්ධ වතපිළිවෙත ඇසුරු කරන ගිහි ජනතාව නිවන ඉලක්ක කොටගෙන තමයි කටයුතු කරන්නේ. නමුත් මේ නිර්වාණගාමිනී මාර්ගයේහි ආවාහ විවාහ වෙලා අමුදරුවන් පෝෂණය කරමින් ඒ වගේම සම්පත් උපයමින් යන ගමන බොහොම සංකීර්ණයි. ඒ වගේම කෙලස් උපදින්නට තියෙන ඉඩකඩ හුඟක් වැඩි. ඉතින් මිනිස්සෙක් හැටියට මනස උසස් කර ගැනීම, මනස දියුණු කර ගැනීම ප්‍රධාන පරමාර්ථයයි. ඒ වගේම අපේ බෞද්ධයෙක් හැටියට වටහාගෙන තියෙනවා මේ භව ගමන නිමා කරගන්නට උත්සාහ කිරීමයි ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ. එතකොට manussත්වයේ පරමාර්ථය ගත්තා වුණත් ඒ වගේම සසර ගමනේ අපේ සාක්ෂාත් කරගත යුතු අපේ ප්‍රධාන පරමාර්ථය වූ නිවන ගත්තා වුණත් මේ දෙකම සඳහා වඩාත්ම යෝග්‍ය වඩාත්ම ඍජු මාර්ගය වෙන්නේ පැවිදි ජීවිතයයි. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මනස දියුණු කරන්න, මනස සංවර්ධනය කරන්න මේ පැවිදි ජීවිතයේ තියෙන ඉඩකඩ වැඩි, ඒ සඳහා සුදුසුකම් වැඩි ඒ වගේම නිවන් අවබෝධ කරන්නට මේ පැවිදි ජීවිතයේ තියෙන සුදුසුකම් වැඩි ඒ සඳහා තියෙන ඉඩකඩ වැඩි එනිසා තමයි මේ මනුෂ්‍යත්වයේ පරමාර්ථය ඒ වගේම බෞද්ධයින් හැටියට මිනිස්සෙයින් හැටියට අපිට මේ අපි මේ සසර ගමන නිමා කරන්නට නිවන් අවබෝධ කරන්නට දරන ප්‍රයත්නයක් අනුව බලනකොට මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ඒ ජීවිතයේ යමෙකුට පැවිදි බිමට පැමිණෙන්නට පුළුවන් නම් ප්‍රෞර්ජාව තෝරා ගන්නට පුළුවන් නම් ඒ ගිහි සැපයට වඩා ඒ පැවිදි සැපය වඩා ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිසයි. නමුත් අපි මෙතනදී තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා මේකෙන් අදහස් කරන්නේ ගිහි ජීවිතය નિરර්ථකයි කියන එක නෙවෙයි. ඒ වගේම ගිහි ජීවිතයට නිඳා කිරීමක් නෙමෙයි. යම් කෙනෙක් ගිහි ජීවිතේ තෝරා ගන්නවා නම් ඒ තැනැත්තාටත් නිර්වාණ අවබෝධය සඳහා ගුණධම් වඩන්නට පුළුවන්කම තියෙනවා. නමුත් එතන සම්බාධ වැඩි, කෙලස් වැඩෙන්නට තියෙන ඉඩකඩ වැඩි, වගකීම් යුතුයකම් වශයෙන් තමන් බැඳිලා ඉන්න ප්‍රමාණය වැඩි. ප්‍රධාන වශයෙන්ම ගිහියෙකුට තියෙන මූලිකම වගකීම් දෙක එහෙම නැත්නම් සම්බාධ දෙක තමයි අමුදරුවන් පෝෂණය කිරීම සහ ජීවිතය සමාජයේ පවත්වන්නට සම්පත් ඉපයීම. එතකොට පැවිද්දෙක් හැටියට ගත්තහම ඒ මූලිකම සම්බාධක දෙකෙන් නිදහස්. අමුදරුවන් පෝෂණය කිරීමේ බරෙන් නිදහස්. ඒ වගේම තමන්ගේ පැවැත්මත් සමාජයේ පැවැත්මත් සඳහා සම්පත් ඉපයීමේ බරෙන් නිදහස්. එතකොට මේ දෙපැත්තෙන්ම නිදහස් වුණු පැවිද්දාට ಗುಣධම් වැඩිම සඳහා හොඳ අවකාශයක් තියෙනවා හොඳ ඉඩකඩක් තියෙනවා හොඳ විවේකයක් තියෙනවා ඒ සඳහා හොඳ පසුබිමක් තියෙනවා නමුත් ඒ පසුබිම ඉඩකඩ විවේකය ලැබුණු පමණින්ම පැවිදි ජීවිතේ සාර්ථක ජීවිතයක් වෙන්නේ නැහැ සුවදායක ජීවිතයක් වෙන්නේ නැහැ ඒ මොකද සමහර වෙලාවට කෙනෙකුට ලැබෙන ඒ පහසුව ඒ සුවය ඒ ඉඩකඩම නිවන් මගින් බැහැර වෙන්නට, කෙලෙස් වැඩෙන්නට, වෙනත් වෙනත් පටලැවිලි ඇති වෙන්නට, පසුබිමක් කරගන්නට බැරි කමක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි දකිනවා මිනිස්සු ගිහි ජීවිතයක් ගත කරන අය නිරන්තරයෙන් වගකීම් වලින් යුතුයකම් වලින් බැඳිලා නිතරම සම්පත් ඉපීමේ ලොකු අරගලයක යෙදෙනකොට ඒ අය නිතර කල්පනා කරනවා ටිකක් විවේකීව ඉන්නට අපට අවස්ථාවක් ලැබෙනවා නම් කොච්චර වටිනවද මේ දවස් දිනපතාම අපි මේ රැකී රක්ෂාත් එක්කලා තෙහෙට්ටු වෙනවා හෙම්බත් වෙනවා අපට විවේකයක් නැහැ කියලා එයයි මැසිවිලි නගමින් ඉන්නවා දැන් ඔහම ඉන්නකොට අපි දුටුවා කොවිඩ් වසංගතය නිසා සති ගණන් මාස ගණන් මිනිසුන්ට ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණා දැන් එහෙම ඉන්නකොට අර නිවාඩුවක් නැහැ විවේකයක් නැහැ කියපු අය ඒ ඒ ලැබුණු නිවාඩුව නිසා විවේකය නිසා බොහෝ දෙනා අර්බුද ඇති කරගත්තා. සමහරු මත්පැන් වලට වඩාත් බරපතල විදිහට ඇබ්බැහි වුණා. ඒ වගේම සමහර අය මානසික ආතතිය ඇති කරගෙන අමුදරුවන් සමග අඩදබර ඇති කරගත්තා. තවත් විවිධ කාම විකෘතීන්ට නැඹුරු වුණා. මේ විදිහට හුඟක් පැතිවලින් අර්බුද ඇති කරගන්නටත් ඒ විවේක කාලය පසුබිමක් කරගත්තා. ඒ නිසාම සමහර අය කවදද ආපහු රැකී ආරක්ෂාවලට යන්නේ කවදද අපි මේ පීඩාවෙන් නිදහස් වෙන්නේ කියලා නැවත අර සංකීර්ණ ජීවිතයට යන්නට බලාපොරොත්තුෙන් අපේක්ෂාවෙන් දින ගනිමින් හිටපු අවස්ථා අපි දුටුවා. එතකොට දැන් වැඩ කරනකොට අපට විවේකයක් නැහැ කියලා මැසිවිලි නගනවා. විවේකය ලැබුණහම ඒ විවේකය අර්ථවත් පරිහරණය කරන්නට තේරෙන්නේ නැහැ. එතකොට ඒකම අර්බුදයක් කරගන්නවා. ඒකම ප්‍රශ්නයක් බවට පත් කරගන්නවා. ඒකම දුකක් බවට පත් කරගන්නවා. ඒ නිසා පැවිද්දෙකුට පැවිදි ජීවිතය තුළ අමුදරුවන් පෝෂණය කිරීමේ බර වගකීම ඒ වගේම Taman වෙනුවෙනුත් සමාජය වෙනුවෙන් සම්පත් ඉපීමේ ඒ වගකීම ඒ දෙකෙන්ම නිදහස් වෙනකොට පැවිද්දාට ලොකු නිදහසක් තියෙනවා ලොකු විවේකයක් තියෙනවා හැබැයි ඒ නිදහස, ඒ විවේකය අර්ථවත්ව පරිහරණය කරන්නට තේරුම් ගන්නා කෙනෙකුට, සැලසුම් කර ගන්නා කෙනෙකුට, ඒ සඳහා උත්සාහවත් වෙන කෙනෙකුට පමණයි පැවිදි ජීවිතයේ සුවයක් හැටියට පවත්වන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිනම් ඒකම පීඩාවක් වෙනවා, ඒකම දුකක් වෙනවා, ඒකම විවිධ අර්බුද ගොඩ නැගෙන්නට පසුබිමක් වෙන්නට පුළුවන්. අපි දකිනවා ඒ නිසා සමහර වෙලාවට ඇතැම් පැවිදි ජීවිත ගත කරන අය ඒ තමන්ට ලැබිලා තියෙන විවේකය තමන්ටත් ලෝකෙටත් අර්ථවත් විදිහට පරිහරණය කරන්නට හරියට කලමනාකරණය කරගන්නට නොතේරෙන නිසා ඒ විවේකය වෙනත් වෙනත් බාහිර දේවල් වලට යොදවන්නට ගිහිල්ලා මහානකම හැරෙන්නට අනිත් බොහෝ දේවල් කරන්නට ඒ අය උත්සාහවත් වෙනවා ඒ වගේම අර ගිහියෙක් හැටියට ගිහියාට වගකීම් යුතුයකම් ගොඩක බැඳිලා තියෙන නිසා ඒවත් එක්කලා ඉදිරියට යනකොට Tamanට යම් යම් වැරදි අඩුපාඩු දුර්වලකම් වලට පෙළඹෙන්නට අවශ්‍ය වුණත් සමහර වෙලාවට ඒවට ඉඩක් නැහැ. නමුත් සමහර වෙලාවට පැවිද්දා Tamanට තියෙන නිදහස විවේකය පහසුව ලාභ සත්කාර මේ සියල්ලක් එක්කලා අර ගිහියාටත් වඩා පරිහානියට ඇදගෙන වැටෙන්නටත් ඕනනම් ඉඩකඩ තියෙනවා. එනිසා මේ අන්තරායත් අපි තේරුම් අරගෙන තමයි පැවිද්දෙක් වශයෙන් ඒ පැවිදි සුවය කෙසේ ගත කළ යුතුද කියලා નિවරදිව වටහා ගත යුත්තේ. ඒ නිසා යම්කිසි කෙනෙකුට පැවිද්ද සුවයක් හැටියට පවත්වා ගන්නට ඕන නම් ඒ පැවිදි ජීවිතයේ පරමාර්ථය નિවරදිව අවබෝධ කරගත යුතු වෙනවා. ගිහියෙක් හැටියට ගිහි සැපේ ලබන්නට ගිහි ජීවිතයේ පරමාර්ථ අරමුණු નિවරදිව තේරුම් ගන්නට ඕන. ඒ පිළිබඳව පැහැදිලි දැක්මක් ඇති කරගත්තොත් තමයි තමන්ගේ ජීවිතය අර්ථ සම්පන්නව සුවදායකව මෙහෙවා ගන්නට ගිහියා සමත් අන්න ඒ වගේම තමයි පැවිද්දා පැවිදි ජීවිතය අර්ථ සම්පන්න විදිහට සුවදායකව පවත්වා ගන්නට සමත් වෙන්නේ පැවිදි ජීවිතේ පරමාර්ථ මොනවද අරමුණු මොනවද කියලා හරියට තේරුම් බේරුම් කරගත්තොත් පමණයි. පැවිදි ජීවිතේ පරමාර්ථය කුමක්ද? වෙන තුනේ ප්‍රධාන වශයෙන් පැවිද්දාගේ පරමාර්ථය විමුක්තිය. නෛෂ්කාම්‍ය කාමයන්ගෙන් නික්මීම ඒ වගේම මේ භව ගමනින් ක්ලේශ ධර්මයන්ගෙන් විමුක්ත වීම විමුක්ත වෙනවා කියලා කියන්නේ නික්මීම එයින් මිදීම සසරින් මිදෙනවා සසරින් මිදෙන්නේ කොහොමද ක්ලේශ ධර්මයන්ගෙන් මිදීම නිසා කෙලෙස් ධර්ම අහෝසි කිරීම නිසා එමනම් පැවිද්දාගේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ විමුක්තිය නිර්වාණ අවබෝධය ඒක නිර්වාණ අවබෝධය කියලා කිව්වහම අපට හුඟක් වෙලාවට යමක් අත්පත් කරගන්නවා වගේ හැඟීමක් එන්නට පුළුවන්. ඒ නිසා වඩාම වැදගත් වෙනවා අපි මේ උත්සාහ කරන්නේ කෙලෙස් නැසීම සඳහායි කියන ඒ අර්ථයෙන් නිවන අවබෝධ කර ගැනීම වටහා ගැනීම. මොකද මෙහිදී අපිට කරන්න තියෙන ප්‍රධාන කාර්යය තමයි දීර්ඝ කාලයක් සසර ගමනේ ඇබ්බැහි වෙලා තියෙන මේ මනස පුරුදු වෙලා තියෙන දුර්වලකම් වලින් සිත නිදහස් කර ගැනීම. අවිද්‍යාව තෘෂ්ණාව මූලික කොටගත් 1500 ආකාරයකින් ක්‍රියාත්මක වෙන ලෝභ ද්වේෂ මෝහයන් අදනම් කොටගත් මේ ක්ලේශ ධර්මයන් නිසා තමයි අනන්ත සසරේ අපි භවෙන් භවයේ සැරිසරන්නේ. එතකොට මේ භව ගමනෙන් මිදෙන්නට නම් සසර ගමනෙන් මිදෙන්නට නම් විමුක්තිය සලසා ගන්නට නම් මේ කෙලෙස් ධර්ම වලින් අපි මිදෙන්නට ඕනේ. කෙලෙස් ධර්ම වලින් මිදෙන්නේ නැතිව අපට භවයෙන් මිදීමක් නැහැ. සසරින් මිදීමක් නැහැ. ඒ නිසා සසරින් මිදෙන්නට භවයෙන් මිදෙන්නට අපි යමක් කළ යුතුද? ඒ කෙලෙස් ධර්මයන්ගෙන් මිදීමයි. එහෙමනම් පැවිද්දාගේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ ක්ලේශයන්ගෙන් සිත නිදහස් කර ගැනීම, කෙලෙසුන්ගෙන් මිදීම. අන්නේ පරමාර්ථයේ ඇතිව කටයුතු කරනකොට ඒ පැවිද්දාගේ ජීවිතේ අරමුණු කිහිපයක් මූලික පරමාර්ථය පෙරදරි කොටගෙන එතෙක් යන ගමනේදී ඒ පරමාර්ථය වෙත යද්දී අපට සපුරා ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඒවා තමයි අරමුණු හැටියට අපි ඉදිරියෙන් තබා ගත යුත්තේ. එතකොට පැවිද්දා මූලික අරමුණු දෙකක් ඇතිව කටයුතු කරන්නට සමත් විය යුතුයි. ඒ තමයි Tamange විමුක්තිය සඳහා අදාළ කටයුතු සම්පාදනය කර ගැනීම ඒ වගේම ශාසනයේ චිරස්ථිතිය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම. එතකොට මේ කරුණු දෙකම අර පැවිද්දාගේ මූලික පරමාර්ථය හා බැඳී පවතිනවා. ආත්ම අර්ථය පරාර්ථය. එහෙම නැත්නම් Tamanගේ විමුක්තිය සහ අන් අයගේ විමුක්තිය සඳහා පසුබිම සැකසීම එතකොට ගිහියාට කරන්නට තියෙන්නේ ඔය ඔය වැඩ දෙකම තමයි. තමන්ගේ විමුක්තිය සඳහා කටයුතු කිරීමත් අන් අයගේ විමුක්තිය සඳහා උපකාර කිරීමත්. නමුත් ගිහියාට ඒ සඳහා උපකාර කරන්නට වෙන්නේ තමන්ගේ අමුදරුවන් පෝෂණය කරමින්, තමන්ගේත් අනුන්ගේත් යහපත වෙනුවෙන් සම්පත් උපයමින් මේ සංකීර්ණ බවත් එක්කලා ඒ වගකීම් යුතුයකම් කරපිටනාගෙන තමයි ගිහියාට තමන්ගේ විමුක්තිය සඳහා අන් අයගේ විමුක්තිය සඳහා ක්‍රියා කරන්නට සිද්ධ වෙන්නේ. නමුත් පැවිද්දා ඒ දෙකෙන්ම නිදහස් වෙලා ඒ නිදහස පවත්වා ගන්නට ගිහියා විසින් පැවිද්දාට උපකාර කරනවා. පැවිද්දාට අවශ්‍ය සිව්පසය සම්පාදනය කරලා දීලා පැවිද්දාට ඒ නිදහස, ඒ පහසුව, ඒ වගේම ඒ යුතුයකම් වගකීම් වලින් නිදහස් වෙලා කටයුතු කරන්නට පැවිද්දාට අවශ්‍ය පසුබිමක් ගිහියා විසින් සකසලා දෙනවා. ඒ නිසා පැවිද්දා Tamanගේ මුක්තිය සඳහා කටයුතු කරනවා වගේම සම්බුද්ධ ශාසනය චිරකාලයක් පවත්වමින් තව බොහෝ දෙවි මිනිසුන්ට නිර්වාණගාමිනී මාර්ගයේහි ගමන් කරන්නට තම තමන්ගේ විමුක්තිය සලසා ගන්නට අවශ්‍ය පසුබිම සකස් කර දීමත් පැවිද්දාගේ ප්‍රධාන යුතුයකමක් වෙනවා. ඒ නිසා පැවිද්දාගේ මූලික පරමාර්ථය නිර්වාණ අවබෝධයයි ඒ නිර්වාණාභෝධය සඳහා යන ගමනේදී පැවිද්දාට අරමුණු දෙකක් සපුරා ගන්නට ක්‍රියාත්මක වෙන්නට වෙනවා. ඒ නිසා පැවිද්දාගේ භූමිකාව කොටස් දෙකකින් යුක්තයි. කුමක්ද? ආත්ම විමුක්තිය සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය. දැන් මෙන්න මේ අරමුණු දෙක හරියට හඳුනාගෙන ක්‍රියා කරන්නට පුළුවන් නම් තමයි එබඳු පැවිද්දෙකුට පැවිදි සුවය ලබන්නට පුළුවන් වෙන්නේ. දැන් මේ අරමුණු මේ පරමාර්ථ හඳුනාගත්තු පමණින්ම පැවිදි සුවයක් ඇති වෙන්නේ නැහැ. ඒ අරමුණු ඒ පරමාර්ථ හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ගුණාංග, ඒ සඳහා අවශ්‍ය සුදුසුකම්, ඒ සඳහා අවශ්‍ය කුසලතාවයන් සම්පූර්ණ කරගන්නා ප්‍රමාණයට තමයි සුවයක් හැටියට, සැපයක් හැටියට ඒ ජීවිතේ පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් වෙන තුනේ අපිට යම්කිසි ක්‍රීඩාවක් තුළින් අපට සතුටක් ඇති වෙන්නේ ඒක අපට ආස්වාදයක් ගෙන දෙන්නට සමත් වෙන්නේ ඒ ක්‍රීඩාව පිළිබඳව හොඳ පරිචයක් හොඳ දැනුමක් ඇතිව ඊට අදාළ කෞශල්‍යයන් අපි දියුණු කරගෙන තියෙනවා නම් තමයි අපට ඒක ක්‍රීඩාවක් වෙන්නේ අපට ඒකෙන් සතුටක් ආස්වාදයක් ලැබෙන්නේ නමුත් අපට ඒ කරන ක්‍රීඩාව පිළිබඳව නිසි අවබෝධයක් නැතිනම් ඒ පිළිබඳව කුසලතාවයන් අපි දියුණු කරගෙන නැතිනම් ඒ තනත්තාට ඒ ක්‍රීඩාවට ඉදිරිපත් වීම ආස්වාදයක් හෝ සුවයක් ගෙන දෙන කාරණයක් නෙමේ එය බියගෙන දෙන්නට තැතිගැන්ම ඇති කරන්නට අසාර්ථක වෙන්නට ඒ වගේම විවිධ අර්බුද වලට මුහුණ දෙන්නට අවස්ථාවක් බවට පත් වෙනවා විතරයි එය සතුට සුවය ආස්වාදය ගෙන දෙන කාරණයක් වෙන්නේ නැහැ අන්න ඒ වගේ තමයි පැවිදි ජීවිතය වුණත් ගිහි ජීවිතය වුණත් එහි පරමාර්ථ හඳුනාගෙන ඒ පිළිබඳව හොඳ පුළුල් පරිචයක් ඇති කරගෙන ඒ සඳහා අවශ්‍ය කුසලතාවයන් දියුණු කරගන්නා කෙනෙකුට පමණයි ඒ ඕනෑම ජීවිතයක් ගිහි ජීවිතය වුණත් පැවිදි ජීවිතය වුණත් සුවයක් හැටියට පවත්වා ගන්නට පුළුවන්. ඉතින් පැවිද්දෙක් හැටියට ඒ පැවිද්දාට පැවිදි සැපය විඳින්නට ඕන නම් පැවිද්දේ පරමාර්ථ හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය කෞශල්‍යයන් දියුණු කරගන්නට ඕන. අපි පැවිදි වුණේ වයස අවුරුදු 14 දී. එතකොට ඒ වයසේදී අපිට මහානකම පිළිබඳව ලොකු වැටහීමක් තිබුණේ නැහැ. ලොකු පරිචයක් තිබුණේ නැහැ. නමුත් අපිට දැනුණු එක දෙයක් තිබුණා අපි කොයිතරම් සතුටින් ඉන්නට උත්සාහ කළත් සුවෙන් ඉන්නට උත්සාහ කළත් නිරන්තරයෙන් ඒ සතුට නැති වෙන විදිහේ කරුණු පැමිණෙනවා. එතකොට මොනවද මේ පැමිණෙන කරුණු කියලා බැලුවාම අපට මුලදි මුලදි පෙනුනේ අනිත් අය කරන දේවල් කියන දේවල් ඒව නිසා තමයි අපේ හිත නරක වෙන්නේ හිත නොසතුටු වෙන්නේ ඊට පස්සේ මම කැමති විදිහට මට ඕන විදිහට දේවල් සැලසුම් කරන්නට උත්සාහ කරනවා එහෙම කොයිතරම් සැලසුම් කළා වුණත් ඊට අනුරූපීව අනිත් අය පවතින්නේ එතකොට අරීටත් වඩා නිරන්තරයෙන් ගැටෙනවා දැන් මුලදි මුලදි ගැටුනේ අනිත් අය කරන වැරදි දේවල් නිසායි කියලා අපිට හිතෙනකොට අපි වඩා හොඳට දේවල් කරන්නට සැලසුම් කරනවා. ඒ සැලසුම් කරගත්තාම ඊට අනුව අනිත් අය කටයුතු කරන්නේ නැති වෙනකොට වඩාත් අපේ මනස ගැටෙන්නට පටන් ගන්නවා. මේ අත්දැකීම ලැබෙන්න ලැබෙන්න අපට දැනෙන්න ගත්තා නිරන්තරයෙන්ම අපි නොසතුටින් ඒ වගේම චිත්ත පීඩාවෙන් යම්කිසි අපහසුතාවයකින් ව්‍යාකූල මනසකින් කටයුතු කරන බව. නමුත් පැවිදි වුණු පළමු දවසේදීම අපි ධර්ම දේශනාවක් සිද්ධ කළා නායක හාමුදුරන්ගේ මඟ පෙන්වීම යටතේ. ඉන්පසුව නැවත නැවත ධර්ම දේශනා කරන්නට, ඒ වගේම අධ්‍යන කටයුතු හොඳින් කරන්නට, පැවරෙන වැඩ කටයුතු මනවින් සිද්ධ කරන්නට අපි උනන්දු වුණු නිසා ගිහි පැවිදි දෙපිරිසගේම ලොකු පිළිගැනීමක් ඇගීමක් අපි වෙත පැමුණුණා ඒ කුඩා අවදියේ පටන්. පොඩි හාමුදුරුවෝ බොහොම හොඳ කෙනෙක්, බොහොම දක්ෂ කෙනෙක්, හොඳට බණ කියනවා, හොඳට ඉගෙන ගන්නවා. මෙහෙම බොහෝ දෙනා අපි ගැන අගය කරන්න පටන් ගත්තා. ඒ කවුරු අපි ගැන අගය කළා වුණත් මට මා ගැන සතුටක් නැතිනම් මට මා පිළිබඳව තෘප්තියක් නැතිනම් මේ ජීවිතේ කුමක්ද කියලා හැම විටම අපට සිතෙන්නට ගත්තා. අන්න එතෙන් පටන් තමයි අපි සොයන්නට ගත්තේ, සිතන්නට ගත්තේ කොහොමද පැවිද්දෙක් හැටියට සතුටින් ඉන්නේ? කොහොමද පැවිද්දෙක් හැටියට සුවෙන් ඉන්නේ? ඒ සතුට සුවය ඇති කරගන්නට මොකක්ද කළ යුත්තේ? එතකොට සමහරු අපට යෝජනා කළා ඒකට භාවනා කරන්න ඕන. ආ ඒකට භාවනා කරන්න ඕන නම් භාවනාව කියන්නේ මොකක්ද කියලා මම සෙවිය යුතුයි. ඒක ඉගෙන ගත යුතුයි. ඊට පස්සේ අපි භාවනා කරන ගුරුවරු සොයාගෙන ගියා ඒ සඳහා උපදෙස් ගන්න පුළුවන් ගුරුවරු සොයාගෙන ගියා. ඒ අයගෙන් උපදෙස් ගත්තා. එහෙම උපදෙස් ගනිමින් කාලයක් කටයුතු කළා. එහෙම කටයුතු කරනකොට අපට දැනෙන්නට ගත්තා උන්වහන්සේලා දෙන උපදෙස් අනුව කටයුතු කරද්දී යම්කිසි తాවකාලික සහනයක් සැලසෙනවා. නමුත් ආපහු කල්පනා කරලා බලනකොට මම මමමයි හිටපු තැනමයි මනසේ කිසිදු වෙනසක් වෙලා නැහැ. ඒ වගේම අර සිත ගැටෙන, හැපෙන, කලකිරෙන, වික්ෂිප්ත වෙන ඒ ස්වභාවයන්හි කිසිදු අඩුවක් නැහැ. ඉතින් මෙහෙම වසර 13ක් විතර අපි කොහොමද සතුටින් ඉන්නේ කොහොමද සුවෙන් ඉන්නේ කියලා සොයනකොට විමසනකොට විවිධ අරණ්‍ය සේනාසනවල භාවනා ස්ථානවල ගල්ලෙන්වල රැඳී සිටිමින් විවිධ ගුරුවරු ඇසුරු කරමින් ඒ පිළිබඳව සොයද්දි තමයි ඒ එකකින්වත් අපට අපේක්ෂා කරන සහනය සුවය සතුට ලැබෙන්නේ නැහැ කියලා දැනෙන්නට පටන් ගන්නවා. එහෙම දැනෙනකොට මේ ධර්මයෙන් පිහිටක් නැද්ද පිළිසරණක් නැද්ද එතකොට මේ ගුරුවරු කියා දෙන ඒවා නිවැරදි නැද්ද කියලා අපිට හිතෙන්නට පටන් නමුත් ඒ උත්සාහය අතහරින්න නැතුව කොතන හෝ මෙහි වරදක් තිබිය යුතුයි කොතනද වැරදිලා තියෙන්නේ කොතනද අඩුව තියෙන්නේ කියලා සොයන්නට උත්සාහ කළා. එහෙම සොයන්නට උත්සාහ කරද්දී තමයි අර අනිත්යගේ අඩුපාඩු දකිමින් ලෝකය සකසනවා වෙනුවට ඒ වගේම අනිත් අයගෙන් උපදෙස් අරගෙන මම සකසා ගන්නව වෙනුවට ඇත්තටම මගේ ළඟ තියෙන දුර්වලකම් මොනවද මට මේ චිත්ත පීඩා ඇති වෙන්නේ කුමක් නිසාද ඇයි මට සහනයෙන් සතුටින් ඉන්න බැරි වෙන්නේ මගේ සිත එකඟ වෙන්නේ නැත්තේ ඇයිද මට සිහිය පිහිටන්නේ නැත්තේ ඇයිද මගේ සිතේ සතුට රඳවා ගන්නට බැරි ඇයිද මේවා පිළිබඳව අපි සොයන්නට යොමුනේ අන්න එතනදි තමයි ඒ සෙවීම ඒ ප්‍රයත්නය වඩා සාර්ථක මගකට යමුනේ ඒ කුමක්ද තමන්ගේ මනසේ මතුවෙන දුර්වලකම් දැන් අපේ මනසේ දුර්වලකම් මතුවෙනකොට අපට පේන්නේ මේක ලෝකේ වැරද්දක් නිසා තමයි සිද්ධ වෙන්නේ මම කැමති විදිහට අනිත් කෙනා වැඩ කරන්නේ නැති නිසා තමයි මගේ මනසේ මේ චිත්ත පීඩාව ඇති වෙන්නේ මම අකමැති විදිහට අනිත් කෙනා දේවල් කරන නිසා තමයි මගේ මනසේ මේ ගැටුම ඇති වෙන්නේ එහෙම තමයි අපිට මුලින්ම පේන්නේ හැබැයි තමන්ගේ පැත්තට හැරිලා බලන්න පටන් ගත්තට පස්සේ තමයි අපට දැනෙන්න ගන්නෙ, පේනෙන්න ගන්නෙ මේක ලෝකේ වැරද්දක් නෙමේ. ඒ මම කැමති විදිහට අනිත් කෙනා වැඩ කළ යුතුයි කියලා හිතාගත්තු නිසායි මේ චිත්ත පීඩාව ඇති වෙන්නේ. මම අකමැති විදිහට අනිත් කෙනා වැඩ නොකළ යුතුයි කියලා මම හිතාගෙන ඉන්න නිසා එහෙම අච්චුවක් එහෙම රාමුවක් හදාගෙන ඉන්න නිසායි මට අනිත් කෙනත් එක්ක ගැටුමක් ඇති වෙන්නේ. එවනම් මේක ලෝකේ ප්‍රශ්නයක් නෙමේ අපි දේවල් පිළිබඳව සිතන, කල්පනා කරන, තීරණය කරගන්න, ආකෘති හදාගන්න අපේම මනසේ මමත්වය, තෘෂ්ණාව, අවිද්‍යාව මුල් කොටගත්තු කෙලෙස් ධර්ම නිසා ඇතිවෙන අර්බුදයක් කියලා අපට දැනෙන්නට ගන්නේ තමන්ගේ පැත්තට හැරිලා මේ ගැන ප්‍රත්‍යවේක්ෂා කරන්නට පටන් ගත්තා පස්සේ. අන්න එතකොට තමයි අපට සැබෑවටම මේ මහානකමේ පරමාර්ථය කුමක්ද අපි කුමක් සඳහාද වෑයම් කළ යුත්තේ කියලා ටිකෙන් ටික අවබෝධ වෙන්නට පටන් ගත්තා. ඉතින් එහෙම ටික ටික පැවිද්දේ පරමාර්ථය කෙලස් නැසීමයි කියන බව වැටහෙනකොට එහෙමනම් මම ලෝකෙත් එක්ක ගැටුම් ඇති කරගන්නටවත් එහෙම නැත්නම් ලෝකේ අපේ ආකෘතියට අනුව හදන්නටවත් නෙමෙයි උත්සාහ කළ යුත්තේ මේ මනසේ ගැටුම් ඇති කරන සිත් පැවුල් ඇති කරන වෙහෙස ඇති කරන මේ කෙලස් ධර්ම දුරු කිරීමයි ප්‍රධාන පරමාර්ථය. ඒ සඳහායි මම උත්සාහ කළ යුත්තේ කියලා ටික ටික මේ මූලික පරමාර්ථය හඳුනාගෙන ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙනකොට උත්සාහවත් වෙනකොට ඒ පිළිබඳව හැකියාවන් දක්ෂතාවයන් දියුණු කරගන්නා ප්‍රමාණය මත තමයි අපට අපේ ජීවිතය පිළිබඳව සතුටක්, තෘප්තියක්, සැනසීමක්, ඒ වගේම ආත්ම විශ්වාසයක්, ආස්වාදයක් නිර්ාමිස වශයෙන් ලබන්නට පුළුවන් එනිසා පැවිද්දෙක් හැටියට පැවිදි ජීවිතේ පැවිදි සුවය ලබන්නට නම් අවශ්‍ය වෙන ප්‍රධාන කාරණය තමයි පැවිද්දේ පරමාර්ථය කුමක්ද කියලා નિවරදිව හඳුනාගන්න. ඊළඟට පැවිද්දෙහි අරමුණු මොනවද කියලා ආත්ම විමුක්තියත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය. එතකොට ඒ සඳහා අවශ්‍ය කෞශල්‍යයන් දක්ෂතාවයන් අපි කොහොමද දියුණු කරගන්නේ? ඒ දියුණු කරගන්නට නම් ඒ පරමාර්ථය සහ අරමුණු හඳුනා ගන්නට. හඳුනාගන්නේ නැතිව ඒ සඳහා අදාළ කෞශල්‍යයන් දියුණු කරගන්නට බෑ. කෞශල්‍යයන් දියුණු වෙන්නේ නැතිනම් ඒ අරමුණු පරමාර්ථ තිබුණට ඒවට සමීප වෙන එක පහසු නෑ. එතකොට ඒක හරි වෙහෙසකර කාර්යයක් වෙනවා. ආත්ම විමුක්තිය හෙවත් කෙලස් නැසීම තමයි අවශ්‍ය වෙන්නේ කියලා දැනගෙන හිටියට ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් අපි ටික ටික දියුණු නොකර ගන්නා තාක්කල් අපිට ඒක බරක් විතරයි වෙහසක් විතරයි සතුටගෙන දෙන කාරණයක් වෙන්නේ නැහැ. ඒ වගේම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කැපවීම, ඒ සඳහා ක්‍රියා කිරීම අපේ ජීවිතයේ ප්‍රධාන යුතුයකමක් ඒක අප විසින් කළ යුත්තක් කියලා කොතෙක් තේරුම් ගත්තා වුණත් ඊට අදාළ සුදුසුකම් කුසලතාවයන් සම්පූර්ණ නොකර ගන්නා තාක්කල් අපට ඒක සතුටක් ආස්වාදයක් වෙන්නේ නැහැ ගැටුමට කාරණයක් බවට පත් වෙනවා. කෙලස් ප්‍රහාණය කිරීම ප්‍රධාන පරමාර්ථයයි කියලා තේරුම් ගත්තට ඒ සඳහා උත්සාහවත් වීමේදී අවශ්‍ය කුසලතාවයන් අවශ්‍ය ගුණාංගයන් අපි දියුණු කරගන්නට සැලකිලිමත් වෙන්නේ නැතිනම් කෙලස් නැසීම සඳහා කටයුතු කිරීම කියන එක දුක්ඛ ප්‍රතිපදාවක් වෙනවා. සුඛ ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ නිර්වාණ ගාමිනී මාර්ගයේ සුඛ ප්‍රතිපදාවක් වෙන්නත් පුළුවන් දුක්ඛ ප්‍රතිපදාවක් වෙන්නත්. එතකොට ඒක සුඛ ප්‍රතිපදාවක් වෙන්නට නම් ඒ කෞශල්‍යයන් ඒ සඳහා අවශ්‍ය ගුණාංග වැඩි දියුණු කරගන්නට ඕන. එහෙම නොවුනොත් හැම විට මේක දුක්ඛ ප්‍රතිපදාවක් වෙනවා, පීඩාකාරී ප්‍රතිපත්තියක් වෙනවා, Tamante එහි සතුටක් නැති වෙනවා, ආස්වාදයක් නැති වෙනවා, උද්‍යෝගයක් නැති වෙනවා. හැම විටම මහානකම බරක් හැටියට කරදරයක් හැටියට හිතලා මේන් නික්ම යන්නට ගිහි ජීවිතේ ඊට වඩා හොඳයි ගිහි ජීවිතේ තමයි සැප තියෙන්නේ අපිට මොකක්වත් සැපයක් නැහැ මේ විදිහට හිතන්නට පැවිද්දා පෙළඹෙන්නට පුළුවන් ඒ පැවිද්දේ පරමාර්ථය හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ගුණාංග කෞශල්‍යයන් දියුණු කරගන්නට සමත් වුණේ නැති ඊළඟට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කටයුතු කිරීම අපේ යුතුයකමක් අපේ අරමුණක් කියන බව තේරුම් ගත්තට ඒ සඳහා අවශ්‍ය කෞශල්‍යයන් දියුණු කරගන්නට බැරි වුණොත් ඒ තනත්තාට නිරන්තරයෙන් සමාජයත් එක්ක ගැටුමක් පමණයි නිර්මාණය වෙන්නේ. ඇයි ඒ? Tamanට ඕන වෙනවා සමාජය හදන්න, සමාජය නිවැරදි මඟට යොමු කරන්න, නිර්වාණ ගාමිනී මාර්ගයට මෙහෙවන්න ඕන වෙනවා. නමුත් ඒ අය එහෙම කටයුතු කරන්නේ නැහැ. ඒගොල්ලන්ට එහෙම අවබෝධයක් නැහැ. ඒගොල්ලන්ට ඒ පිළිබඳ උනන්දුවක් නැහැ. අපට ඕන වෙනවා ඒ අය මෙහෙවන්න. නමුත් ඒ අයට ඒ සඳහා උනන්දුවක් නැති වෙනකොට බරපතල ගස්ඨනයක් නිර්මාණය වෙනවා. එතනදී එක්කෝ ඒ වැඩේ අතහැරලා දානවා. එහෙම නැත්නම් Tamanගේ මනස විනාශ කරගෙන ද්වේෂයෙන් ආවේගයෙන් හැපෙමින් ගැටෙමින් ඒ කාර්ය කරන්නට උත්සාහ එතකොට දැන් අපිට සමහර වෙලාවට පේනවා සමහර වෙලාවට ජීවිතේ වෘද්ධ සමයට පැමිණෙනකොට ලෝකය හදන්නට අනුන් හදන්නට වෙහෙසිලා තියනවා කැප වෙලා තියනවා නමුත් Tamanගේ සිත පාලනය කරගන්න Tamanගේ සිත සංසුන් කරගන්න තමන්ට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න කුසල් සිතක කුසල් අරමුණක සිත පිහිටුවා ගන්න තමන් පුහුණු කරගෙන නැතිනම් සිත් තැවුලෙන් ව්‍යාකූල වූ මනසින් ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ අර්ථයත් කෙලසාගෙන අභාවයට යන්නටයි සිද්ධ සමහර වෙලාවට අපි පැවිදි ජීවිතවල එබඳු චරිත දකිනවා. ඒකට ග්‍රාම වාසීද අරණ්‍ය වාසීද කියලා විශේෂයක් නැහැ. බොහෝ කොට ග්‍රාම වාසී පැවිද්දන් සමාජය සකසන්නට ලොකු ප්‍රයත්නයක යෙදෙනවා. නමුත් ඒ ප්‍රයත්නයේ යෙදෙනකොට ආත්ම විමුක්තිය හෙවත් කෙලෙස් නැසීම ප්‍රධාන පරමාර්ථයයි කියන බව අමතක වුනොත් අපට ලෝකය සකසන්නට යාම වෙහෙසකර කාර්යයක් පමණක් වෙනවා. එතකොට සමහර වෙලාවට ඇතැම් අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා සහ සමහර ග්‍රාම වාසී භික්ෂුන් වහන්සේලා වුණත් ආත්ම විමුක්තියයි ප්‍රධාන කාර්යය. කියන්නේ Taman කෙලෙස් ප්‍රහාණය කරන්නටයි වෙහෙසෙන්න ඕන කරන්නේ අනුන් හැදෙනවද නැද්ද කියන එක නෙමෙයි. ලෝකේ අපට හදන්න බෑ. අනාත්ම වූ ධර්මයක් මෙතන පවතින්නේ කියලා තමන්ගේ පැත්තට හැරිලා තමන් සකසා ගන්නට තමන්ගේ විමුක්තිය පිණිස කටයුතු කරනවා වෙන්නට පුළුවන්. එතකොට ඒ භික්ෂූන් වහන්සේට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අන් අයගේ විමුක්තිය සඳහා ක්‍රියා කිරීමේ අංශය ගිලිහෙන්නට පුළුවන්. එතකොට පැවිද්දෙක් හැටියට පැවිද්දාගේ භූමිකාව තුළ මේ දෙපසින් එක පැත්තක් හෝ ගිලිහෙනවා නම් එතන සාසනික කාර්යභාරය සමබර වෙන්නේ නැහැ. අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි මුලින් සිහිපත් කළා වගේ පැවිද්දාගේ ප්‍රධාන පරමාර්ථය කෙලෙස් නැසී. ඒ කෙලෙස් නසන්නට යන ගමනේදී මූලික අරමුණු දෙකක් තියෙනවා. Taman විසින් කෙලෙස් ප්‍රහාණය කිරීම සහ අන් අයට කෙලෙස් නසන්නට මඟ සකසා දීම. ඒ සඳහා මඟ පෙන්වීම උදව් කිරීම සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම ඒ සඳහා පසුබිම සැකසීම මේ සියල්ලක් පැවිද්දාගේ කාර්යභාරයක් පැවිදි භූමිකාවට අදාළ කාර්යභාරය. නමුත් අනිත් අය සකසනොයි කියන කාරණේ පහසු කාර්යයක් නෙමෙයි. ඒකට පුද්ගල විවිධත්වය ගැන ඒ වගේම sannivedanaya පිළිබඳව හොඳ කෞශල්‍යයක් අපි ඇති කරගන්න ඒ කෞශල්‍ය නැතිව ඒ වගේම ඒ સિદ્ધාන්ත හරියට හඳුනා නොගෙන අපි ශාසනය පවත්වන්නට අනිත් අයට මඟ පෙන්වන්නට යනවා නම් ඒ පැවිද්දාට ඒක සුවගෙන දෙන කාරණයක් නෙමේ සතුට ඇති කරන කාරණයක් නෙමේ වෙහෙස ඇති කරන පීඩා ඇති වෙන ගැටුම් ඇති වෙන කෙලෙස් වැඩෙන කාරණයක් පමණක් බවට පත් ඒ නිසා තමන් විසින් කෙලස් නැසීමට යන ගමන සුවදායක ගමනක් වෙන්නට නම් ඒ තුලින් පැවිදි සුවය ලැබෙන්නට නම් ඒ පරමාර්ථය හරියට හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය වෙන ගුණාංග සහ කෞශල්‍යයන් අපි දියුණු කරගන්න. සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම සඳහා ක්‍රියා කිරීම අපේ යුතුයකමක් කියන බව තේරුම් අරගෙන එය පැවිදි භූමිකාවේ එක් අංශයක් කියන බව තේරුම් අරගෙන ඒ සඳහා කටයුතු කරද්දී ඊට අවශ්‍ය ගුණාංග සහ කෞශල්‍යයන් දියුණු කරගන්නට නොහැකි වුණොත් ඒ පැවිද්දාට එය සුවදායක කාරණයක් වෙන්නේ නැහැ. සතුට ගෙන දෙන කාරණයක් වෙන්නේ නැහැ. එය පැවිදි සුවයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක කර්කශ අත්දැකීමක් බවට පත් වෙනවා. එහෙමනම් මූලික වශයෙන් පැවිද්දා Tamanගේ පරමාර්ථ සහ අරමුණු හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන ඊට අදාළ ගුණාංග සහ කෞශල්‍යයන් දියුණු කර ගන්නට ඕන. ඒ දියුණු කරගන්නා දියුණු කරගන්නා ප්‍රමාණයට තමයි පැවිද්දාට Taman ගත කරන පැවිදි ජීවිතය සුවදායක පැවිදි ජීවිතයක් වෙන්න. එතකොට දැන් පැවිද්දාගේ ජීවිතයේ මේ අරමුණු දෙකෙන් පළමු අරමුණ ගත්තහම ඒ කියන්නේ Taman විසින් කෙලෙස් නැසීම සඳහා කෙසේ ක්‍රියා කළ යුතුද? ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා අරිය වංශ පටිපදාව. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලාගේ වංශ ප්‍රතිපත්තිය යමෙක් ආර්ය භාවයටපත් වුණා නම් උන්වහන්සේලාගේ වංශය යමෙකුට ආර්ය භාවයටපත් වෙන්නට අවශ්‍ය නම් ඒ අය විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ක්‍රමය තමයි මේ arya වංශ ප්‍රතිපදාවෙන් පැහැදිලි කරන්නේ. චීවර, පින්ඳපාත, සේනාසන සහ භාවනාරාමතා කියලා කරුණු හතරක් මේ arya වංශ ප්‍රතිපදාවෙහි ඇතුළත් වෙනවා. එතකොට මූලික වශයෙන් මෙහි කියවෙන්නේ කුමක්ද? චීවර පින්න පාත සේනාසන කියලා කියන්නේ භෞතික සම්පත්. එහෙම නැත්නම් ජීවිතේ පවත්වා ගන්නට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන්. ඒ අවශ්‍යතාවයන් පවත්වාගෙන යද්දී කෙලස් වැඩෙන්නේ නැතුව කෙලස් දුරු කරන්නට උදව්වක් වෙන හැටියට මේ මූලික අවශ්‍යතාවයන් පරිහරණය කරන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් අපි උත්සාහ කරන්නේ කෙලස් නසන්නට පැවිද්දෙක් හැටියට පැවිද්දාගේ මූලික පරමාර්ථය කෙලස් ප්‍රහාණය කිරීම. එතකොට කෙලස් ප්‍රහාණය කිරීම සඳහායි අපි මේ ලෝකය අසුරු කළ යුත්තේ. මේ භෞතික සම්පත් අසුරු කළ යුත්තේ. අවශ්‍යතා සපුරාගත යුත්තේ. නමුත් හුඟක් වෙලාවට අපට දිවි පැවැත්වීම සඳහායි ආහාරය අවශ්‍ය වෙන්නේ කියලා ආහාරය සකසා ගත්තට ඒන් බත් පිටක් දිවෙහි රඳවනකොටම ඒ රසය දැනුණු සැනින් අපට ජීවිතේ පවත්වන්නටයි කෑම කන්න කියන එක අමතක වෙලා රස තෘෂ්ණාවට වහල් වෙලා හැඟීම් බරව අවශ්‍ය දෙයි අනවශ්‍ය දෙයි හැමදේම භුක්ති විඳින්නට පෙළඹෙන්නට පුළුවන් සෙනසුන පරිහරණය කරන්නේ සුවසේ ගුණධම් වඩන්නටයි කියන අවබෝධය ඇතිව ඒක සම්පාදනය කරගත්තට පරිහරණය කිරීමේදී එහි ආධිපත්‍ය දරන්න, අත්පත් කරගන්න, විචිත්‍ර කරන්න නොඑක ආකාරයෙන් අවශ්‍යතාවයේ යටපත් වෙලා හැඟීම් වලට වහල් වෙන්නට පුළුවන්. චීවරේ පරිහරණය කරන්නේ විලිවසා ගන්නටයි, මැසිමඳුරුවන්ගෙන් ආරක්ෂා වෙන්නටයි, සුවසේ මහනදම් පුරන්නටයි කියන අවබෝධය ඇතිව චීවරේ ගත දරන්නට පෙළඹුණාට කලක් යද්දී අවශ්‍යතාවයේ යටපත් වෙලා හැඟීම් වලට වහල් වෙන්න පුළුවන්. එනිසා පැවිද්දාට අර ගිහියෙකුට වගේ අමුදරුවන් පෝෂණය කිරීම, සම්පත් ඉපයීම කියන මේ වගකීම් වලින් නිදහස් වුණාට අනුන් විසින් සම්පාදනය කරලා දෙන සිව්පසය පරිභෝජනය කිරීමේදී විමුක්ති මගින් ගිලිහිලා ඒ සිව්පසය හා බැඳී පවතින සාංශාරිකව ඇබ්බැහි වුණු අවිද්‍යා තෘෂ්ණා මතුවී එන්නට පුළුවන් එය නිවන් මඟට බාධායි. එනිසා බුදුරජාණන් වහන්සේ අරිය වංශ ප්‍රතිපදාවේදී පැහැදිලි කරන්නේ හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා තේරුම් අරගෙන කොහොමද කටයුතු කරන්නේ? ඒ කියන්නේ දැන් ආහාරය නිසා කෙලස් වැඩෙනවයි කියලා අපිට ආහාරය ප්‍රතික්ෂේප කරන්න බෑ. එහෙම වුණොත් ජීවත් වෙන්නට විදිහක්. සිවුරු පිරිකරන නිසා සෙනසුන් නිසා කෙලස් වැඩෙනවයි කියලා තේරුම් අරගෙන ඒක ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙම ප්‍රතික්ෂේප කළොත් අපි අත්තකිලමතානු යෝගයටයි අවතීර්ණ වෙන්නේ. ආහාර වර්ජනය කරලා, ඇඳුම් වර්ජනය කරලා, සෙනසුන් වර්ජනය කරලා මේ ගමන යන්නට බෑ. ඒ වගේම ආහාරය නිසා කෙලස් වඩවාගෙන සෙනසුන් නිසා කෙලස් වඩවාගෙන චීවරය නිසා කෙලස් වඩවාගෙන මේ ගමන යන්නටත් බෑ. එhmenan අපිට මතක තියෙන්න ඕන මේවා අවශ්‍යයි ජීවිතයේ සුවපත්ව පවත්වා ගන්නට ඒවා අවශ්‍යතා ඒවා මූලික ප්‍රත්‍යපහසුකම් නමුත් මේ ප්‍රත්‍යපහසුකම් පරිහරණය කරන්නේ කුමක් සඳහාද කෙලස් දුරු කිරීම සඳහායි කියන පරමාර්ථය සිහි කරමින් අවශ්‍යතා පරිහරණය කරන්නට ඕන හැඟීම් වලට වහල් නොවි. ඒ සඳහායි ප්‍රත්‍යවේක්ෂා නුවණින් ඒ සිව්පසේ පරිහරණය කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්න එහෙම පරිහරණය කරනකොට අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිමුඤ්ඤ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අගතිතෝ අගතිගාමී වෙන්නේ නැතිව ඡන්දයෙන්, වේශයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට යන්නේ නැතිව අමුච්චිතෝ ඒ වගේම මුසපත් වෙන්නේ නැතිව මුලාවටපත් වෙන්නේ නැතිව අනජ්ජාපන්න තෘෂ්ණාවෙන් දැඩිව උපාදාන කරගන්නේ නැතිව ආදීනව දස්සාවේ මේ භෞතික සම්පත් පරිහරණය කිරීමේ ආදීනව දකිමින් නිස්සරණ පඤ්ඤෝ කෙලස් ප්‍රහාණය කිරීම සඳහායි මේ දේවල් පාවිච්චි කරන්න කියන අවබෝධය ඇතිව සිව්පසේ පරිහරණය කරන්නට පුළුවන් ඒ සිව්පස පරිභෝජනයේ ඒ තනත්තාට සිව්වෙනි කාරණයට උදව් වෙනවා කුමක්ද සිව්වෙනි කාරණය භාවනාරාමතා භාවනාරාමතා කියන්නේ භාවනා කියන්නේ සිත වැඩිම වැඩි දියුණු කිරීම. එතකොට භාවනාරාම කියලා කියන්නේ සිත වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව කැමැත්තෙන් යෙදෙන ඒ පිළිබඳව රුචිකත්වයෙන් ඒ සඳහා යොමු වුණු කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන් වෙන්නේ අර හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන්. එහෙම නොවුනොත් අවශ්‍යතා තේරුම් නොගෙන මේ කෙලස් නැසීම සඳහායි මේ සිව්පසේ පරිහරණය කරන්න කියන අවබෝධයෙන් ගිලිහිලා භෞතික සම්පත් පරිහරණය කරන්න ගියොත් ඒ තනත්තාට රුචි කරන ආහාර පාන සම්පාදනය කර ගැනීම වාසස්ථාන අලංකාර කර ගැනීම ඒවැ ආධිපත්‍ය දැරීම සිවුරු පිරිකර පිළිබඳව නොයෙකුත් උපාදානයන් එක්ක මනස ඇබ්බැහි වෙනවා විනා කෙලස් නසන්නට යන ගමන පිළිබඳව සිත පුහුණු කිරීම පිළිබඳව එතනත්තාට සතුටක් කැමැත්තක් ඇල්මක් ඇති වෙන්නේ නැහැ. එතකොට පළමු කාරණයෙන් ගිලිහෙනවා. ඒ කියන්නේ පැවිද්දාගේ මූලික පරමාර්ථයෙන් ගිලිහෙනවා. ඒ මූලික පරමාර්ථය තුල පවතින්නට පුළුවන් වෙන්නේ අවශ්‍යතාවය හඳුනාගෙන හැඟීම් වලට වහල් නොවි ආදීනව දකිමින් nissarana ප්‍රඥාවෙන් සියපස පරිහරණය කරන්න පුළුවන් නම් පමණයි. එහෙම කරන කෙනෙක් තුල තමයි අප්පිච්චතා, සන්තුට්ඨිතා, සල්ලේකතා, පවිවේකතා, භාවනාරාමතාදී ಗುಣ වැඩෙන්නට පටන් ගන්න. අන්න ඒවා තමයි පැවිද්ද සුවයක් වෙන්නට අවශ්‍ය ගුණාංග. මොනවද අප්පිච්චතා අල්පේච්ඡතාවය අල්පේච්ඡ කියලා කියන්නේ බොහෝ දේවල් අපේක්ෂා කරන්නේ සුළු දෙයක් අපේක්ෂා කරන්නේ ලද දෙයකින් තෘප්තිමත් වෙන්නට සමත්. එයිද මේ භෞතික සම්පත් පරිහරණය කරන්නට ඒවා තුල මොසපත් වෙන්නට යන ගමනක් නෙමේ කෙලෙස් නසන්නටයි මේ ප්‍රයත්නය. ඒ සඳහා ලද දෙයකින් සතුටු වෙන්නට පුළුවන් ඒ නිසා බොහෝ බලාපොරොත්තු ඇති කරගන්නේ නැහැ භෞතික සම්පත් පිළිබඳව ලෝකයේ පිළිබඳව. ඒකට අපිච්චතා. ඒ ගුණය තියනවා නම් තමයි ඒ පැවිද්දාගේ පැවිද්ද සුවදායක වෙන්නේ. අපිච්චතාවයේ වෙනුවට මහිච්චතාවයේ අත්‍රිච්චතාවයේ පාපිච්චතාවයේ මතුවෙනවා නම් පැවිද්ද සුවදායක නැහැ. ඒ කොමක්ද අත්‍රිච්චතා කියලා කියන්නේ වඩා ප්‍රනීත ප්‍රනීත දේවල් ලැබීම ආහාරයක් ලැබුණොත් ඊට වඩා ප්‍රණීත දෙයක් සෙනසුණක් ලැබුණොත් ඊට වඩා උසස් සෙනසුණක් සිවුරක් ලැබුණොත් ඊට වඩා උසස් සිවුරක් යාන වාහන නම් ඊට වඩා උසස් යාන වාහන මේ විදිහට හැමදේම වඩා උසස් දෙයක් අපේක්ෂා කරන ඒක තමයි අත්‍රිච්ඡතාවය මහිච්ඡතා කියලා කියන්නේ එකක් ලැබුණොත් දෙකක් ඕන දෙකක් ලැබුණොත් හතරක් ඕන ඒතර අත්‍රිච්ඡතාවයෙන් ගුණාත්මක වශයෙන් උසස් දේවල් බලාපොරොත්තු වෙනවා මහිච්ඡතාවෙන් ප්‍රමාණාත්මකව වඩා වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. ඒ දෙකම නිසා පාපිච්ඡතාවය ඇති වෙනවා. ඒ කියන්නේ වැරදි බලාපොරොත්තු. ධාර්මිකව Tamanට ලැබෙන දෙයින් සතුටු වෙන්නට බැරි වෙනකොට වංචනික විදිහට හෝ ලෝකේ රවටලා හෝ Taman කැමති සම්පත් ලබන්නට අධාර්මික ක්‍රමවලට යොමු වෙන්නට පුළුවන්. ඒ බඳු පැවිද්දෙකුට මහානකම සුවයක් නෙමේ තෘප්තියක් නෙමේ බොහෝ පව්කම් වැඩෙන කෙලස් වැඩෙන ලෝකේ රවටන තනක් බවට පත් වෙන්න පුළුවන් ඒ බඳු පැවිද්දා ගිහියාටත් වඩා සසර ගමන දිගු කරගන්නට පුළුවන් නිවන් මගින් දුරස් වෙන්නට පුළුවන් එසේ නොවි අල්පේච්ඡතාවයේ දියුණු කරගන්නට පුළුවන් නම් තමයි ඒ පැවිද්දාට මහානකම සුවදායක වෙන්නේ ඊළඟට සන්තුට්ඨිතා ඒ අල්පේච්ඡ වෙන තැනත්තා කියන්නේ අඩු බලාපොරොත්තු ඇති කෙනෙකුට තමයි ලද දෙයින් සතුටු වෙන්නට පුළුවන්. ඒකයි සන්තුට්ඨිතා. ඊළඟට සල්ලේඛතා සල්ලේඛ කියලා කියන්නේ කෙලස් ලිහා දැමීම. කෙලස් වර්ධනය කරන වැඩපිළිවෙලක් නෙමේ කෙලස් ලිහා දමන වැඩපිළිවෙලකට අවතීර්ණ වීමේ ගුණය. ඊළඟට පවිවේකතා පවිවේකතා කියන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. වැඩ කරන්න නැතුව ඉන්න එක නෙමෙයි කාර්ය බහුලත්වයෙන් නිදහස් වෙලා Tamanට අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් සීමා කරගන්න. ගොඩාක් දේවල් පටලවාගෙන සංකීර්ණ කරගන්න නැතිව. ඒ වගේ මේ ලැබෙන කාය විවේකය නිකන් නීවරණ ධර්මයන්ට යටපත් වෙලා ජීවත් වෙන්නට නෙමෙයි නීවරණයන්ගෙන් සිත නිදහස් කරගන්නට ඒ ලැබෙන කාය විවේකය යොදා ගන්න. ඒ නීවරණයන්ගෙන් සිත නිදහස් කරගෙන සැහැල්ලු මනස තුල පවතින්නට ඒ සුවය විඳින්නට නෙවෙයි කෙලස් ප්‍රහාණය කරන්නට උත්සාහ කරනවා. ඒක තමයි කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. ඒ ත්‍රිවිධාකාර විවේකය ලබන්නට පුළුවන් නම් ඒ සඳහා උනන්දු වෙන ඒ ගුණය දිනු කරගන්නා පැවිද්දාටයි පැවිද්ද සුවදායක වෙන්නේ. ඊළඟට භාවනාරාමතා සිත දියුණු කිරීමේ වැඩපිළිවෙලට රුචිකත්වයක් කැමැත්තක් ඇති කරගෙන එහි යෙදෙන පැවිද්දාටයි මහානකම සුවදායක වෙන්නේ එය රුචි වෙන්නේ මෙන්න මේ විදිහට අරිය වංශ ප්‍රතිපදාවට අවතීර්ණ වෙන පැවිද්දෙකුට ඒ ප්‍රතිපදාවේ දැක්වෙන කාරණා අනුගමනය කරන පැවිද්දෙකුට මේ කියන අප්පිච්චතා සන්තුට්ඨිතා සල්ලේකතා පවිවේකතා භාවනාරාමතාදී මහානකමට උචිත ගුණාංග දියුණු කරගන්නට පුළුවන් ඒ ගුණාංග වැඩි දියුණු කරගන්නා පැවිද්දාට මහානකම සුවයක් වෙනවා කෙලස් නසන්නට යන ගමන සුවදායක වඩා ආස්වාද ජනක ප්‍රණීත වැඩපිළිවෙලක් වෙනවා. මෙතන ආස්වාදය කියලා කිව්වේ සාමිසව ලබන ආස්වාදය නෙමෙයි. ලෝකේ සතුට, සුවය, ආස්වාදය දෙආකාරයි. සාමිස සතුට සහ निराමිස සතුට. සාමිස සතුට කියලා කියන්නේ ඉන්ද්‍රිය පිනවමින් තෘෂ්ණාව මුල් කොටගෙන ලබන්නා වූ සතුට, සුවය, ආස්වාදය තමයි සාමිස සතුට කියලා. निराමිස සතුට කියලා කියන්නේ තෘෂ්ණාවෙන් තොරව කෙලස් ධර්මයන්ගෙන් සිත නිදහස් කරගෙන ලබන්නා වූ සුවය. ඒ සුවය ලබන්න පුළුවන් ක්‍රම තුනයි තියෙන්නේ. මනසේ මතුවෙන දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, බෝධිපාක්ෂික ධර්ම හේවත් යහගුණ හඳුනාගෙන දියුණු කිරීම, ලෝක ධර්මතා තේරුම් ගනිමින් ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. මේ කරුණු තුනෙන් තමයි අපට निराமிස සුවයක් ලැබෙන්නේ. එතන තෘෂ්ණාවෙන් මොසපත් වූ සුවයක් නෙමෙයි තෘෂ්ණාවෙන් නිදහස් වුණු, කෙලෙස් වලින් නිදහස් වුණු, නිකෙලෙස් බවින් යුක්ත වූ ආස්වාදයක්, සතුටක්, සුවයක් ලැබෙනවා. එය තමයි පැවිද්දාගේ උත්තරීතර පැවිදි සුවය වෙන්නේ. එහෙම නැත්නම් මට මෙච්චර පන්සල් තියෙනවා මට මෙච්චර සම්පත් තියෙනවා මට මේ වගේ වාහනයක් තියෙනවා මට මේ වගේ දායකයෝ පිරිසක් ඉන්නවා මට මේ වගේ ගෝලබාලයෝ ඉන්නවා කියලා ඒවෙන් තෘප්තිමත් වෙලා ලබන ආස්වාදය නොවේ. කෙලස් ධර්ම දුරු කිරීමෙන්, ගුණ ධර්ම දියුණු කිරීමෙන්, ලෝක ධර්මතා අවබෝධ කිරීමෙන් ඇතිවෙනා වූ සුවයයි පැවිද්දාගේ සැබෑ පැවිදි සුවය. ඊළඟට දෙවැනි කාරණය තමයි පැවිද්දාගේ දෙවැනි අරමුණ තමයි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ක්‍රියා කිරීම. ඒ චිරස්ථිතිය සඳහා කටයුතු කරන පැවිද්දා විසින් කරුණු කිහිපයක් පවත්වන්නට දක්ෂ විය යුතු වෙනවා. ඒ මොනවද? පැවිදි සංස්ථාව අතර පැවිද්දන් අතර සමගි සම්පන්න බව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. දෙවැනි කාරණය තමයි හොඳ දක්ෂ පක්ෂකම් ඇති ශිෂ්‍ය පිරිසක් සකසන්නට දක්ෂ විය යුතුයි. තුන්වෙනි කාරණය තමයි ගිහි සමාජයට මඟ පෙන්වන්නට sannivedana කෞශල්‍යයන් දියුණු කරගෙන මහජනතාවට නිර්වාණගාමිනී මාර්ගය පෙන්වා දෙන්නට දක්ෂ විය යුතුයි. හතරවෙනි කාරණය තමයි වෙහෙර විහාරස්ථාන ආදී භෞතික සම්පත් ඉදි කරන්නට, පවත්වන්නට, නඩත්තු කරන්නට දක්ෂතාවය ඇති කරගත යුතුයි. මෙන්න මේ කාරණා හතර ගැනවත් දක්ෂතාවයක් ඇති කරගන්නා පැවිද්දෙකුට තමයි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ක්‍රියා කරන්නට පුළුවන් වෙන්නේ. මොනවද ඒ කාරණා හතර? පළමු කාරණේ තමයි පැවිද්දෙක් හැටියට පැවිදි සමාජයේ සමගි සම්පන්න භාවය ගැන සැලකිලිමත් වෙන්නට ඕන. තමන් වෙනම දර්ශනයක් ඉදිරිපත් කරගෙන වෙනම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරගෙන සමස්ත ශාසනයේ වැඩ සිටින පැවිද්දන් විවේචනයට ලක් කරමින් මම විතරයි හරි මම විතරයි හොඳින් වැඩ කරන්නේ අනිත් අය පහත් කියලා හෙලාතලා දකිමින් මේ පැවිද්දන් අතර පවත්වා ගත යුතු සමගි සම්පන්න භාවයේ බිඳෙන විදිහට වැඩ කටයුතු කරනවා නම් ඒක සමහර වෙලට දහම මුල් කරගෙන වුණත් විනය මුල් කරගෙන වුණත් ප්‍රතිපදාව මුල් කරගෙන වුණත් කවර කරුණක් මුල් කොටගෙන වුණත් සමගිය බිඳෙන හැටියට කටයුතු කරනවා නම් ඒක සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හේතු වෙන්නේ නැහැ පිනතුන් දන්නවා පොසඹෑ නුවර බුදුරජාන් වහන්සේ වැඩ සිටි සමයේම විනය කාරණයක් මුල් කොටගෙන ඇති වුණු අර්බුදය ඊටාම බරපතල විදිහට දුරදිග ගිහිල්ලා සංඝයා ඔවුනොන් ભેද බින්න වෙන තැනට ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහිදී නැවත නැවත අවවාද කළේ ඒක සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හේතු නොවන නිසා සංඝයා සමගි වන හැටි. ඉතින් ඒක පිළිගන්නට අකමැති වුණු තැන තමයි බුදුරජාණන් වහන්සේ පාරිලෙය වනයේට වැඩම කරන්නේ කුමක් නිසාද? එහි ආදීනවේ තම තමන් විසින්ම අත්විඳලා තේරුම් ගන්නට අවස්ථාව සලස්වා එතකොට විනය කරුණක් සම්බන්ධ කරගෙන උනත් සංඝයා ભેද වෙනවන ධර්ම කරුණක් සම්බන්ධ කරගෙන උනත් සංඝයා ભેද වෙනවන නිවැරදි කරුණක් මුල් කොටගෙන උනත් සංඝයා ભેද වෙනවා නම් එය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා හේතු වෙන්නේ. ඒ නිසා ශාසනයේ અભිවෘද්ධිය දියුණුව පැවැත්ම කුමක් සඳහාද පවත්වන්නේ? නැවැත්ම සඳහා විමුක්තිය සඳහායි මේ ශාසනය පවත්වා ගත යුත්තේ. ඒ සඳහා යන ගමනේදී ભેද භින්නතා ඇති නොවේ සංඝ සාමග්‍රය ආරක්ෂා කරගන්නට අපකැප වීම, දක්ෂ වීම පැවිද්දෙකු විසින් ඒ කුසලතාවය දියුණු කරගත යුතු වෙනවා. ඊළඟට දෙවැනි කාරණය තමයි දක්ෂ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් නිර්මාණය කිරීම. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු සැනින්ම මාරයා විදිහින් ආරාධනා කරනවා. දැන් ඔබ වහන්සේ බුදු වෙන්නට වෑයම් කළේ. දැන් ඉතින් බුදු වුණානේ. දැන් පිරිනිවන් පාන්න. ඔබ වහන්සේගේ කාර්යය ඉවරයි. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාරය මේ සම්බුද්ධ ශාසනය පවත්වන්නට දක්ෂ ව්‍යක්ත ප්‍රතිබල ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසක් සැකසෙන තෙක් අතහගතයන් වහන්සේගේ කාර්ය නිමා වෙන්නේ නැහැ. ඒ නිසා එබඳු පිරිසක් ඇති වෙන තෙක් අතහගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ නැහැ. එහෙමනම් උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා විමුක්තිය සාක්ෂාත් කළා කියලා උන්වහන්සේගේ කාර්යභාරය නිමා වුණේ නැහැ. එතනින් එහාට ඒ ශාසනය පවත්වන්න මොකටද පවත්වන්නේ බොහෝ දෙවි මිනිසුන්ගේ විමුක්තිය සඳහා නැවැත්ම සඳහා සසර ගමන නිමා කිරීම සඳහා අනේ සංසාර ප්‍රවෘත්තිය නිමා කරන්න නවත්වන්න ශාසනය පවත්වන්නට වෙනවා ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ඒ අනුශාසනාව පවත්වන්නට නම් දක්ෂ ප්‍රතිපත්තිගරුක ධර්මානුධර්ම ප්‍රතිපන්නෝ ව්‍යක්ත ප්‍රතිබල ශ්‍රාවක පිරිසක් ගොඩනැගෙන්නට ඕන. ඉතින් භික්ෂුන් වහන්සේලා හැටියට තමන් විසින් තමන්ගෙන් පසුව මේ සම්බුද්ධ ශාසනය මනවින් පවත්වන්නට පුළුවන් දක්ෂතාවයන් ඇති ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් නිර්මාණය කිරීම සම්බුදු සසුනේ චිරස්ථිතිය සඳහා හේතු වෙන ඊළඟ කාරණය වෙනවා. දැනට ඉන්න භික්ෂූන් වහන්සේලා සමග සමගි සම්පන්නව කටයුතු කිරීම පළවෙනි කාරණයයි. දෙවැනි කාරණය තමයි මේ ශාසනය බුද්ධ අවවාදය চিරාත් කාලයක් ලොවට පැහැදිලි කර දෙන්නට දක්ෂ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් නිර්මාණය කිරීම. උන්වහන්සේලාගේ දැනුගත්කම් ඇති කිරීම පමණක් නෙමේ ධර්මානුධර්ම ප්‍රතිපන්නව සාමීචි ප්‍රතිපන්නව කටයුතු කරන්නට පුළුවන් ශාසනය කුමක්ද ශාසනික පරමාර්ථ මොනවද මහානකමේ පරමාර්ථ මොනවද කියලා හරියට තේරුම් අරගෙන ඒ පිළිබඳ දක්ෂතාවයන් දියුණු කරගන්නා භික්ෂු පිරිසක් උයි නිර්මාණය කරන්නට සැලකිලිමත් ඒක තමයි දෙවන කාරණය. ඊළඟට තුන්වෙනි කාරණය තමයි මහජනතාවට නිවැරදිව මඟ පෙන්වීම. මහජනතාවට නිවැරදිව මඟ පෙන්වනවා කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ධර්ම sannivedanaya. එතකොට ඒ ඒ පුද්ගලයාගේ ප්‍රමාණය, ශක්තිය සිය හඳුනාගෙන ඒ ඇයට යෝග්‍ය විදිහට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පහදා දෙමින් මේ ධර්මය මහජනයා වෙත sannivedanaya කරන්නට පැවිද්දා දක්ෂ විය යුතු වෙනවා ඒ තුලින් තමයි සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතින්නේ එතකොට ඒ sannivedanaya කියලා කියනකොට බණ දහම් දේශනා කිරීම පමණක් නෙමෙයි දැන් අපි දන්නවා සාසන ඉතිහාසයේ දිහා බැලුවාම චණ්ඩාශෝක රජුරෝ ධර්මාශෝක බවට පරිවර්තනය වෙන්න මූලික වෙන්නේ ධර්මානුශාසනාවක් නෙවෙයි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ශාන්ත වූ දර්ශනයයි. එහෙමනම් පැවිද්දෙක් හොඳට හිසරැවුල් බාලා සිටීම, හොඳට සිවුර පෙරවීම, ප්‍රසාදනීය විදිහට සිනහමුසු මොහොනින් කතා කිරීම, නුසුදුසු වචන ප්‍රකාශ නොකිරීම, ගමන බිමන හැසිරීම මේ සියල්ලක්ම සමාජයට ඉතා පුළුල් sannivedanayak ඇති කරනවා. විද්‍යාව පමණක් නෙමෙයි චරණයක්. අපේ ධර්මඥානය අපට උදව් කරගන්නට පුළුවන් අන් අයට දහම් කරුණු කියා දෙන්න. ඒ වගේම අපේ හැසිරීම ප්‍රබල සාධකයක් වෙනවා සමාජය નિවරදි මඟට යොමු කරන්න. ගිහි ජනතාවට වගේම විශේෂයෙන් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා නිර්මාණය කරනකොට ඒ වැඩිහිටි භික්ෂුව ගුරුවරයා කවරාකාරයෙන්ද කටයුතු කරන්නේ Taman නිවැරදි දැක්මක් නිවැරදි චරණයක් ඇතුව Tamanට කටයුතු කරන්න බැරි නම් යහපත් ශිෂ්‍ය පිරිසක් හදන්නට ඒ භික්ෂුව සමත් වෙන්නේ නැහැ. ඒ නිසායි අපි විශේෂයෙන් මේවා කෞශල්‍යයන් හැටියට කුසලතාවයන් හැටියට හැඳින්නුවේ ඒවා ಗುಣ වගේම විශේෂ කුසලතාවයන් වෙන නිසා. එතකොට ඒ වගේ ශිෂ්‍ය පිරිසක් හදනවා වගේම මහජනතාව නිවැරදි දහම් මඟට යොමු කරන්නට ධර්ම sannivedana කෞශල්‍යයන් විවිධ භාෂාවන් පිළිබඳ පරිචය ඒ වගේම විවිධ උපමා උදාහරණ ඇතිව ධර්මය දේශනා කිරීමේ හැකියාව ඒ වගේම අර විදිහෙන් හැසිරීමෙන් චර්යාවෙන් සමාජයට නිවැරදි මඟ පෙන්වන්නට දක්ෂ බව මේ හැම පැත්තකින්ම මහ ජනතාවට නිර්වද්‍ය වූ ධර්ම මාර්ගයක් පෙන්වා දෙන්නට ධර්ම විනය පිළිබඳ ප්‍රාමාණික වැටහීමක් නිර්වාණගාමිනී මාර්ගය පිළිබඳ ප්‍රාමාණික වැටහීමක් නිවැරදි චරණයක් ඇතිව කටයුතු කරන්නට පැවිද්දාට සිද්ධ වෙනවා. ඊළඟට හතරවෙනි කාරණය තමයි මේ සියල්ලක් පවත්වාගෙන යන්නට අවශ්‍ය භෞතික සම්පත් භෞතික ගොඩනැගිලි ආදිය නිර්මාණය කිරීම පැවැත්වීමෙහි දක්ෂතාවය. ඒ කියන්නේ චෛත්‍ය බුදු පිළිම බෝධීන් වහන්සේලා ස්ථාපිත කිරීම පමණක් නෙමෙයි වික්ෂුන් වහන්සේලාට වැඩ ඉන්නට සංඝාවාස කුටිසෙනසුන් ඉදිකිරීම අරණ්‍ය සේනාසන ඒ වගේම ග්‍රාමවාසී විහාරස්ථාන නොඑක ආකාරයෙන් ගොඩනගමින් පවත්වමින් ගිහි පැවිදි දෙපිරිසටම ගුණධම් වඩන්නට යෝග්‍ය වූ පරිසරයක් නිර්මාණය කිරීම එතකොට ඒවත් මේ ශාසනයේ චිරස්ථිතියට අදාළ වෙන ප්‍රධාන කාරණා. හැබැයි ඒක මුල් කොටගෙන අර මූලික පරමාර්ථයන්ගෙන් බැහැර වුණොත් අපට අවසානයේ ඉතුරු වෙන්නේ භෞතික සම්පත් ටිකක් විතරයි. යම් කෙනෙක් කියනවා නම් භෞතික සම්පත් අවශ්‍ය නැහැ අපට අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්තිය විතරයි කියලා. ඒ ප්‍රතිපත්තිය ගොඩනගන්නට මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් ඒකට අවශ්‍ය පහසුකම් නැතු යනවා. ඒ නිසා මූලික පරමාර්ථයන් හඳුනාගෙන ප්‍රතිපත්තිය નિවරදිව පැවැත්වීම අත්‍යවශ්‍යයි. ඒ ප්‍රතිපත්ති පුරන්නට ඒ වගේම මහජනතාවට ඒකරාශී වෙලා ප්‍රතිපත්ති මාර්ගය පිළිබඳව දැනගන්නට පුහුණු කරන්නට යෝග්‍ය වූ භෞතික සම්පත් දායක කාරකාදීන් සම්බන්ධ කරගෙන ධාර්මිකව ඉදිකිරීමත් ඒවා පවත්වාගෙන යාමත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හේතු වෙනවා. එහෙමනම් පැවිද්දාට දෙවනි අරමුණ ඉටු කරගන්න මොකක්ද දෙවනි අරමුණ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය. ඒ චිරස්ථිතිය සඳහා අවම වශයෙන් කරුණු හතරක් ගැන අවධානය යොමු කරන්නට වෙනවා. ඒ තමයි සංඝ සාමග්‍රිය, යහපත් භික්ෂු පිරිසක් නිර්මාණය කිරීම, මහ ජනතාවට නිවැරදිව ධර්ම sannivedanaya සිද්ධ කිරීම, ඒ සඳහා අවශ්‍ය භෞතික සම්පත් ගොඩනැගීම සහ නඩත්තු කිරීම. එතකොට මේ කරුණු පිළිබඳව යම්තාක් කුසලතාවයන් ඇති කරගන්නවද දක්ෂතාවයන් ඇති කරගන්නවද එයත් කෙලස් නැසීමට යන ගමනේදී Tamanගේ කෙලස් නැසීමටත් අන් අයට කෙලස් නසන්නටත් උපකාරයක් වෙනවා කියන අවබෝධය ඇතිව සතුටින් සැහැල්ලුවෙන් ඒවා පවත්වන්නට පුළුවන් නම් උපාදාන කරගන්නේ නැතිව දැඩිව ග්‍රහණය කරන්නේ නැතිව මුසපත් වෙන්නේ නැතිව අගතිගාමී වෙන්නේ නැතිව nissarana ප්‍රඥාවෙන් ඒ කියන්නේ කෙලස් නසන්නට ඉලක්ක කොටගෙන ඒ සඳහා Tamanටත් අන් අයටත් මේ වැඩපිළිවෙල උපකාර වෙනවයි කියලා දැනගෙන සැහැල්ලු සිතින් ඒවා පවත්වන්නට පුළුවන් අන්නේ පැවිද්දාට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ක්‍රියා කිරීම සතුටක් වෙනවා සුවයක් වෙනවා निराமிස වූ ආස්වාදයක් ලබන්නට එය හේතුවක් වෙනවා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ සැප දෙකක් තියෙනවා ගිහි සැපේ සහ පැවිදි සැපේ වශයෙන් ඒ සැප දෙක අතරින් පැවිදි සැපය ශ්‍රේෂ්ඨයි, උත්තරීතරයි, අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අද ධර්ම දේශනාවේදී අපි මේ පැහැදිලි කරන්නට උත්සාහ කළේ ඒ පැවිදි සැපය කියන්නේ මොකක්ද? ඒ පැවිදි සැපය අග්‍ර වෙන්නේ කොහොමද? ඒ පැවිදි සැපය පවත්වා ගන්නට අපේ දැක්ම ප්‍රතිපදාව සහ ඒ සඳහා අවශ්‍ය කෞශල්‍යයන් අපි කෙසේ දියුණු කරගත යුතුද කියන කාරණා ඉතින් අද ධර්ම දේශනාව විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙන්නේ භික්ෂුන් වහන්සේලාටයි. නමුත් ගිහියන්ට එය නිෂ්ප්‍රයෝජන නැහැ. පැවිද්ද කියන්නේ කුමක්ද? පැවිද්දේ පරමාර්ථ මොනවාද? අපි පැවිද්දාට සහාය විය යුත්තේ කුමක් නිසාද? පැවිද්දාගේ කාර්යභාරය මොනතරම් බැරෑරුම්ද කියලා අවබෝධ කරගන්නා තරමට තමයි ගිහි පින්වතුන්ටත් වෙනත් වෙනත් දෙයකට පැවිද්දා යොමු කරන්නේ නැතිව මේ මූලික පරමාර්ථය තුල පවතින්නට උන්වහන්සේලාට සහාය වෙමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා දායක වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාව වික්ෂුන් වහන්සේලාට මහානකමේ පරමාර්ථ සහ අරමුණු හඳුනාගෙන උසස් වූ පැවිදි ජීවිතයක් ගත කරන්න සුවදායක පැවිදි ජීවිතයක් ගත කරන්නටත් ගිහි පින්වතුන්ට පැවිදි ජීවිතේ පරමාර්ථ වගකීම් කාර්යභාරයන් හඳුනාගෙන ඒවා පවත්වා ගන්නට භික්ෂුන් වහන්සේලාට සහාය වෙමින් ප්‍රත්‍යපහසුකම් සපයමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා දායක වෙන්නටත් මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනෝ මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත්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 ගාමිනී පරණහේවා මහත්මයා, ශාන්ති පරණහේවා මහත්මිය, එංගලන්තයේ පදිංචි වෛද්‍ය වරුණ පරණහේවා පුතණුවන්, විශේෂඥ වෛද්‍ය ශකිතා දියණිය, වෛද්‍ය හිරණ්‍යා දියණිය සහ වෛද්‍ය අසේල පුතණුවන් යන දායක පින්වත් පිරිස විසින් ඒ පින්වත්තුන්ගේ මූලික අරමුණ අද දින ජන්මදිනයේ දෙන අපට ආශිර්වාද කිරීම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සිද්ධ කරන්නා වූ ශාසනික කටයුතු සාර්ථක වෙන්නට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා කියන අරමුණක් ඇතිවයි තාම සැදැහැ සිටින් මේ පින්කමෙහි දායකත්වයෙන් දරන්නේ හැම දිනාටම ධම්ම සම්න්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පින්කමක් තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ධර්ම ශ්‍රවණමය පින්කමක් කෘතවේදීවයි මේ පින්කම සිද්ධ කරන්නේ එයත් උදාර සත්පුරුෂ ධර්මයක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත් සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. දායකත්වයේ දන්න පින්නතුන්ගේ પરම්පරාවල මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීනොත් ඒ වගේම අප මේ ලෝකයට ජනිත කරලා මිය පරලෝකීය අපගේ ආදරණීය පියාණන් වහන්සේ ඒ වගේම අපි පැවිදි බිමටපත් කරලා අපට ගුරුහරුකම් ලබා දුන්නෝ ගුරුදේවෝත්තම මිනුවංගමේ ඥානානන්දාබිදාන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද අපගේ ආශිර්වාදයෙන්ද අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ටත් අපි මේ ලෝකයට ජනිත කළ අපගේ ආදරණීය මව්තුමිය ඇතුළු සෑම සියලු දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා ආයුරාෝග්‍ය භාග්ය සම්පත් වර්ධනය වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.